ගියේ. ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟයි. එම්.ඒ. නන්දා මාලිනී පෙරේරා විශාරද නන්දා මාලිනී ඇය ගුවන්විදුලි ගීතයේ අභිෂේක ලබන්නේ 1960 වර්ෂයේදී. ඒ ගුවන්විදුලියේ ළමා අංශයේ ගායිකාවක් හැටියට හිටපු ඇය ගුණානන්ද විද්‍යාලයේ කොටහේනේ පූර්ව ජ්‍යෙෂ්ඨ පන්තියේ ශිෂ්‍යාවක් හැටියට හිටපු අවධිය. ලංකා ගුවන්විදුලියේ වෙළඳ සේවයෙන් ගීත තරඟයක් ආරම්භ වෙනවා එයාෂිප් ගීත ගායනා තරඟය යනුවෙන්. මෙය වෙළඳ වැඩසටහනක් සේවාදායකයෙකුගේ අනුග්‍රහයෙන් පැවැත්වුණා. මේ සඳහා ඉදිරිපත් වන ආධුනික ගායක ගායිකාවන් අතර සිටිනවා කොටහේනේ ගුණානන්ද විද්‍යාලයේ పూర్ව දේශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක වන එම්.ඒ. නන්දාමාලි පෙරේරා. ඇයට මේ තරඟය සඳහා ගීතය පුහුණු කරන්නේ පස්කාලීන ගුවන්විදුලි වාදක මණ්ඩලයට එකතු වෙන සංගීතඥයෙක්. ඒ තමයි මොහමඩ් සාලි. මොහමඩ් සාලි මාස්ටර් මේ නන්දාමාලිනී පෙරේරාට ගීතය පුහුණු කළා ඇය තරඟයට ඉදිරිපත් කරනවා. ඇය මේ සමස්ත ලංකා එයාෂිප් ගීත ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගන්නවා. අද අපි හිතුවේ අපේ රටේ ගීත ක්ෂේත්‍රයට අතිවිශිෂ්ට සේවයක් කළ මොහමඩ් සාලි මාස්ටර් ගැන ඔබේ මතකය ආවර්ජනා කරන්න. සාලි මාස්ටර් අපේ රටේ ගීත කලාවට විශිෂ්ට සේවාවක් කරපු සංගීතඥයෙක්. මේ අපි අද තෝරගත්ත පළමු ගීතය මොහමඩ් සාලි නිර්මාණය කළා. Oh, හිත මගේ සුඳුරුලයේ මාලය ඔබ වෙත තිබුසනේ හසගෙන අටුවා මටද ප්‍රියේ මද වත්මල තවමත් බබලෙන එහිදී පුද්ගලයෙකුට ලැබෙන ඇසුර මොනතරම් ඔහුගේ ජීවන චර්යාව ඔහුගේ යොමු වීමට වැදගත් වෙනවද කියන එකට ඊටාම හොඳ සාක්ෂියක් තමයි මොහමඩ් සාලි. මොහමඩ් සාලි මාස්ටර්ගේ පරපුරේ කිසිවෙකු සංගීතය කිසිම සම්බන්ධකමක් තියෙන කෙනෙක් නෙවෙයි. 1930 ජූනි මාසේ කොළඹ සුදුවැල්ලේදී ජන්මලාභ ලබන මොහමඩ් සාලි මාස්ටර් එවකට ප්‍රකට සංගීතඥයෙකු හිටපු මොහමඩ් ගවුස් මාස්ටර් සර්පිනා වාදනය කරනවා දැකලා තමයි සංගීතයට හිත යොමු වෙන්නේ. දැන් ඔහු මොනතරම් ගවුස් මාස්ටර්ගේ සර්පිනා වාදනයට ආශක්ත වෙන්නට ඇද්ද? ඔහුගේ ගමන මුළු මනින්ම සංගීතයේ දිශාවට ගිහිල්ලා සංගීතඥයෙකු බවට පත් වුණා. හැබැයි ඔහු ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න දරන වෑයම මල්පල දරන්නේ ඊටාම පස්සේ. ඔහු 1948 ඉඳලම අවුරුදු 15 ඉඳලම සංගීතය මේ සර්පිනා වාදනය කළාට 48 වෙනකොට ඔහු වෘත්තීය මට්ටමේ සර්පිනා වාදකෙක් බවට පත් වෙනවා. හැබැයි ශාස්ත්‍රීය සංගීතය හදාරලා නැහැ. ඔහු කොළඹ ධනවත් ගෙවල් වල පවත්වන බජව් වල සර්පිනා වාදනය කරනවා. මේක එක්තරා අසිරියක් වගේ. ඔහු මේ කාලෙදි මේ සංගීතයට යොමු වෙලා ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමට මං සොයමින් ඇවිදිනවා. ඔහු උත්සාහ කරනවා රජයේ සංගීත කලායතනයට බැඳෙන්න. හැබැයි ඔහුට අධ්‍යයන පොදු සාහිත්‍යක පත්‍ර විභාගය, ඒ කියන්නේ අවම සුදුසුකම නැති නිසා ඔහුට ලයනල් ලෙසිංහ මහත්තයා කලායතනයට බඳවා ගන්නේ නැහැ. ඔහු මෙන්න මෙහෙම තමයි සංගීතයට එන්න වෑයම් කරන්නේ. මේ සඳුන් ගසකේදී සමන්ලතාවක කියන ගීතේ ලලිතස් මෛත්‍රීපාලගේ පදමාලාවට මේ තනුව නිර්මාණය කරන්නේ ඒ මොහමඩ් සාලි. මේ තනුව මම හිතන්නේ 60 දශකයේදී මේ මේ වගේ ගීත අපේ රටේ තරුණ පෙම්වතුන් පෙම්වතියන් අතර අතිශය ජනප්‍රියයි. එවක හුවමාරුණු පෙම්පත්වල මේ ගීතවල පද එහාට මෙහාට ලියවෙනවා පෙම්වතාට පෙම්වතියට මෙවැනි පද මේ ගී පද තමයි එදා හුවමාරුනේ මේ පෙම්වතුන් අතරේ. ඉතින් ඒ තරම් අතිශය ජනප්‍රිය වුණා. විශාරද ජයන්ත අරවින්ද. මොහමඩ් සාලි මාස්ටර් වගේ කෙනෙක් නිර්මාණය කරන මේ තනු ඔබ කොහොමද දකින්නේ? ඔබ විශාරදත්වයටපත් වෙච්ච කෙනෙක් මේ ಭಾರತೀಯ සංගීතේ. මේ එවැනි සංගීත ශික්ෂණයක් නැතිව මේ මොහමඩ් සාලි මාස්ටර් මෙවැනි තනු නිර්මාණය කරා. මට හිතෙන්නේ නැහැ සංගීත ශික්ෂණයක් නැහැ කියලා. අර ඔබම සඳහන් කළා අර බජව් ගීත ගැන. අපි අද බජව් ගීතමය පහත් මට්ටමින් සැලකුවට ඒ කාලේ 930 40 වගේ දශකවල තිබිච්ච බජව් ගීත ඊටාම ලස්සන රාගධාරී ගීත. ඔව් සාදෘෂ් මාස්ටර් රූපසිංහ මාස්ටර් ගායනා කරපුවා. ඉතින් මම හිතන්නේ ඒවයි ආభాෂයේ තියෙන ඇති මොහොමඩ් සාල්ට කියලා. අනිත් අර ගෞස් මාස්ටර්ගේ මේ සර්පිනා වාදිනේ අහග ඒකෙත් යම් කිසි ඡායා මාත්‍රික වශයෙන් හෝ ආభాෂයක් තියෙන්නේ නැති. ඉතින් ඒව එකතු වෙලා තමයි මේ ලස්සන අද මං හිතන්නේ මේ මේ මේ සරල ගීත බලනකොට ඉතාම ලස්සනම තනුවක් මේක. ඔව් දැන් මේක මේ මේ ගැන සඳහන් කරන මේ මේ ගාන්ධාර අපදාන කුටිය කියනවා මේක පීරු රාගයේ ඡායාවක් තියෙනවා කියලා. මට හිතෙන බහිර්වි රාගය කියලා. බහිර්වි රාගය. ඔව් දැන් ඇත්තටම සංගීතය හෝ කවර හෝ කලාවක් හෝ විද්‍යාවක් පිළිබඳව ගැඹුරට දැනගන්න කැමති කෙනෙක් මේ ශාස්ත්‍රය සොයාගෙන යනවා. ශාස්ත්‍ර පිපාසයක් ඇති වෙනවා. ඇත්තටම සාලි මාස්ටර්ටත් කොච්චර සංගීතය හැදෑරීමේ ඕනකමක් තියනවද කිව්වොත් ඌට අවස්ථාවක් ලැබෙන්නේ 1960 වගේ සංගීත මාස්ටර් කෙනෙක් වෙන්න පෙරම් පුරන ඔහුට ලංකා කලා මණ්ඩලයේ මුස්ලිම් කටයුතු භාරව සිටපු MBM ගවුස් කියන සංගීතඥයා එහෙම නැත්නම් කලාකරුවා ගේ මූලිකත්වයෙන් සංගීත පන්තියක් පටන් ගන්නවා මුස්ලිම් සංගීත ශිල්පීන් පුහුණු කරන්න. ඒ ගුරුවරයා වන්නේ රජයේ ලලිත් කලා ආයතනයේ හිටපු විශාරද එස්.ඩෙස් ජයසේකර ගුරුතුමා. ඔහු තමයි මේ මුස්ලිම් ශිල්පීන්ට සංගීතය උගන්වන ගුරුවරයා බවට පත් වෙන්නේ. දැන් මේ ගවුස් කියන මාස්ටර් මේ සංගීතය හදාරපු කෙනෙක් නෙවෙයි. ඔහු රජයේ කලා ආයතනයේ චිත්‍රකලාව උගන්වන ගුරුවරයෙක්. හැබැයි මේ මුස්ලිම් සංගීත ශිල්පීන් පුහුණු කිරීමට පුරෝගාමී වෙන්නේ ඔහු මේ අපේ ජයසේකර ගුරුතුමා එක්ක. SDS ජයසේකර. SDS ජයසේකර. දැන් එතුමා එක්ක ඉගෙන ගන්න අය අතරේ හිටියා මොහිදීන් බෙග් හිටියා, හරුන් ලන්ත්‍රා හිටියා, ඒ වගේම මොහමඩ් සාලිත් හිටියා. ඉතින් මේ ශාස්ත්‍රීය සංගීතය හදාරන්නේ මෙන්න මේ අපේ SDS ජයසේකර ගුරුතුමානි. ඔබ කොහොමද දකින්නේ මේ සංගීත ශාස්ත්‍ර පිපාසය සංසිඳවා ගන්න ඔහු ගිය ගමන ඔබ කොහොමද දකින්නේ? මම හිතන්නේ මේ හැම එකෙම ආభాසයක් එතුමාට තිබුණා. මේ ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ඉඳලා සංගීතඥයෝ ඇසුරු කරලා හොඳ ගායකයෝ ගායනා කරන අහලා අර මේ සර්පිනා වාදනය කරගෙන ඒකෙන් හොඳ ස්වර ගැන දැනුමක් ඇතිව මේ මම හිතන්නේ හොඳ පසුබිමකින් තමයි මේ ඔක්කොම තනුව රචනා කළේ. මේ අපි තෝරගත්ත දෙවෙනි ගීතය මගේ අත ඔබට හැර හිතවති යකට වෙන කලොත් මගේ ජීවිතයකි කඳුළු බොන මිනි වලක මායට කර තබන දින වෙහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන بند ආදරයට මිරගන්නේ සැලසීම සොයමි මගේ පහුවල බඳ කරන්නේ සෝකය දුක ආවත් මට කුතරම් මම දාලා යන්නේ නෑ මගේ සුරත් කරන්නේ මුලක බඳ ආදරයට මිරගන්නේ කරන මාමතක කෙරුවත් ඔයා හිතුවාද ඔබව මට අමතක වෙයි කියා අසරණ මාමතක කෙරුවත් ඔයා හිතුවාද ඔබව මට අමතක වෙයි කියා ඒ මතලස් යම් කිසි දවසක මෙමා හමු වෙන්නේ ඔබට මේ මගේ මලකට තමා එහෙම කළොත් යම් කිසි දවසක මෙමා හමු වෙන්නේ ඔබට මේ මගේ මලකට තමා සෝකය දුක ආවත් මට කොයිතරම් මම ගාලා යන්නේ නෑ මගේ සුදු රටතරන් මුලක බඳ ආදරයේ නිරජන් හරියෝ හිටියක් කොතරම් කැලේ ඒ සවුම පරාජයි පැහැයට ඔබේ තොලේ මල් කුමරියෝ හිටියක් කොතරම් කැලේ ඒ සවුම පරාජයි පැහැයට ඔබේ තොලේ එක් වෙන්නට නොහැකි වුණොත් රංගලේ තනසෙමු දෙන්නම එකට නැති කමිනි වලේ එක් වෙන්නට නොහැකි වුණොත් රන්රන්දේ කනතෙමු දෙන්නම එකට නැතික මිනිවලේ සෝකය දුක ආවත් මට කොයි තරම් මම දාලා යන්නේ නෑ මගේ සුදු රත්තරන් මුලති ගන්ධ ආදරය නිරජන් තන සීම සොයමේ මගේ පපුවට තද කරන්නේ ඔය දුක ආවත් මට කොයිතරම් මම දාලා යන්නේ නෑ මගේ සුදු රත්තරන් හැටි දශකේ අතිශය ජනප්‍රිය වෙච්ච ගීත මේවා. ඇත්තටම එච්.ආර්. ජෝතිපාල සහ ජේ මිල්ටන් පෙරේරා කියන ගායකයින් දෙදෙනා මේ මේ තරුණ තරුණයන් අතර ජනප්‍රසාදයට පත් වෙන්නට මහත්සේ බලපාපු ගීත තමයි මේ. මේවා ඇත්තටම අර කොළඹ කවීන්ගේ යම් යම් සංකල්ප වගේ දේවල් තිබිලා බොහොම සරල පරිමාලා වුණාට එවක තරුණ තරුණියන්ට අතිශයින්ම සමීප වෙච්ච ඔවුන් හඬවපු මේ ඔවුන්ට ඊටාම ඊටාම ලෙන්ගතු ගීත හැටියට තමයි සඳහන් කරන්න වෙන්නේ. අලෝයි ගුණවර්ධන තමයි මේ පදමාලාව ලියන්නේ. එවක ජෝතිපාලට සහ මිල්ටන් පෙරේරාට බොහෝ ගීත රචනා කළා. දැන් මේ ප්‍රේමය ගැන අන්තිම උත්සන්නම ප්‍රේමයක් ප්‍රකාශ වෙන ගීතයක්. මේ තනු නිර්මාණය දැන් ඇත්තටම සාලි මාස්ටර්ට සිංහල කියවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔහුගේ මව්බස වුණේ දෙමළ. එතකොට මේ ගීත පදමාලා එක්කෝ දෙමළෙන් ලියාගෙන කියවුවා එහෙම නැත්නම් කාට කියලා කියවගෙන අහුම්කම් දුන්නා. ඒ විදිහට තේරුම අර්ථය වටහාගෙන තමයි ඔහු තනු නිර්මාණය කරේ. එතකොට ඒ විදිහට තමයි නිර්මාණය කරපු තනු තමයි මේ ගායනා වුණේ චාර් ජෝතිපාලගෙන්. එතකොට මේ මේ මේ තනු කොහොමද ඔබ දකින්නේ මේ? දැන් මේවක අපේ රටේ හින්දි ගීත අතිශයින් ජනප්‍රිය වෙච්ච අවධියක්. හින්දි ගීත වලට පදමාලා දාලා හරියට ගායනා කරා. ඒ අතරේ තමයි ඔහු ස්වතන්ත්‍ර තනු මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඒවා අතිශයින් ජනප්‍රිය වුණා මේ හින්දි ගීත අභිබවාගෙන. ඔබ කොහොමද දකින්නේ ශාලි මාස්ටර්ගේ මේවැනි තනුවක්? මට හිතෙනවා පුදුම රසිකත්වයක් තියෙන නැති කියලා මේ මම ශාලි ළඟ. නැත්නම් කොහොමද මේ අර බජව් ගීත අහලා ජනප්‍රිය මේක තියෙනවා ජනප්‍රිය ගතියක්. හැබැයි ජනප්‍රිය ගීත අතර රසවත් ගීත. ඔව්. අපි ජනප්‍රිය ගීත කියලාම ආමන් කරන්න බෑ. ඒවා ඇතුලේ දෙන්න පුළුවන්. අන්න ඒව එහෙම බලනකොට ඊටාම වටිනා මේ නිර්මාණයක් විදිහට මම සලකනවා. උද ඇත්තටම මේ ඔහු සම්බන්ධව සඳහන් වෙන තැන්වල ඔහු මේ නෞෂාද් වගේ සංකජායකසන් වගේ සංගීතඥයින්ට බොහෝ ප්‍රිය කළා කියලා කියන මේ හින්දි ගීත අහන්නේ ඔහු වඩාත්ම කැමති සංගීතඥයා ඕපී නයාර්. දැන් සමහරු ඔහුගේ තනු අනුව සාලි මාස්ටර්ට හඳුන්වනවා මේ ලංකාවේ ඕපී නයාර් මොහමඩ් ගවුස් කියලා. එතකොට මේ හින්දි ගීතවල ආభాසයක් යම් ඔබ දකින්නවද මේ තනුව? ඇත්තටම තියෙනවා. හින්දි චිත්‍රපට ගීතවල ආభాසය පෙන්වම් කරනවා. ඔව්. ඒ වෙතිනාට 68 කියන ඒ රිද්මය හොඳට ඇතුළත් කරගෙන අපූර්ව නිර්මාණ කරනවා. ඔව් මම හිතන්නේ අර හින්දි ගීත අභිබවාගෙන අපේ සිංහල ගීත ස්වතන්ත්‍ර තනු ජනප්‍රිය කරවන්න මොහමඩ් සාලි මාස්ටර්ගේ ලොකු සේවයක් වුණා. මෙයා අපි තෝරගත්ත ඊළඟ ගීතය සාලි මාස්ටර්ගේ තනුව. Thank you. ගායිකාව රූපා ඉන්දුමති. ගීත රචනය කරුණාරත්න අබේසේකර. ඇත්තරම මේක ඊටාම අපූර්ව පද රචනයක්. එක ගඟක ඉවුරු දෙක කවදා කොතන මුණ ගැසේදෝ එහි ගලන ජලය හිත වියලී මගදී නතර වේදෝ අඩ නින්දේ දුටුව මල් සිහිනේ දිනක සැබෑ වේදෝ සැඩ සුළඟේ දැල්ලු රන් පහනේ එළිය යලි නිවේදෝ ඊටාම අපූර්ව පදමාලාවක් ඊටාම අරුත්බර ගීත රචනය මේ තනුව නිර්මාණය කරන්නේ මොහමඩ් සාලි රූපාවින්දුමති ගායනා කළේ. ඔබ මේ ගීතය අහගෙන ඉන්නකොට ඔබ මොකද්ද ලෝකයකට ගියා වගේ ඔබ ප්‍රතිචාර දැක්ුවේ. කොහොමද මේ මේ තනු නිර්මාණය මොහමඩ් සාලි මාස්ටර්ගේ? අර වේදෝ වගේ තැන්වල බුදුමාකාර විදිහ අර මීන් කියලා අර ආందోලිත ස්වරය එකතු කරගෙන අපූර්ව විදිහට මේ තනුව රචනා කළා තිබුණා. මට හිතෙනවා අර මුත්තු ස්වාමිකේ මේ ආభాසයේ ธรรม කෝ තිබුණාද කියලා. ඔය දැන් Ghouse master R Muthusamy master වගේ අර මధుර තනු නිර්මාණය කරපු පසු කාලීනව සරදසනායකයන් වගේ අය දැන් මේ අය නිර්මාණය කරපු තනු වල පුදුම විදිහට ජන ආකර්ෂණය රසිකයා ඇදබැඳ ගැනීමේ ගුණයක් තිබුණා. මේක ඇත්තටම පහසු නෑ. ඇතම් ගීත ඊටාම ගැඹුරු මේ තනු නිර්මාණ වුණාට අර ජන ආකර්ෂණය ගන්න අමාරුයි. රසිකයාගේ මනසවල සංසිඳවන්න අමාරුයි. ඉතින් ඒක නිසා මම හිතනවා මේක මේ කිසියම් මහිමයක් කියලා සංගීතඥයෙක්. ඒ වගේම අපි මම හිතන්නේ මතක් කරන්නේ හොඳයි. අර ඉන්ටර්ලූඩ්ස් වගේ දාප ඇතුළට දාලා තියෙන වාද්‍ය වෘන්දෙන් මේ කොටස් අන්තිම ගැළපෙන විදිහට ඒ තන්වත් එක ගැළපෙන සුසංගත කරලා නිර්මාණය කරලා තිබුණා. ඔව් මේ අද අපි තෝරගත් අවසන් ගීතය මොහොමඩ් සාලි මාස්ටර්ගේ මේ ජනප්‍රිය තනු අතුරින් කීපයක් තමයි අද ඔබ හමුවේ තබන්නට අපි වෑයම් කරේ. අද අපි තෝරගත් අවසන් ගීතය මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන්නේ. මේ ගීතයත් අපි කලින් ඇසූ ගීත වගේම අතිශය ජන ආකර්ෂණය දිනාගත්ත ජන ප්‍රසාදය දිනාගත්ත තනුවක් සහ ගීතයක්. අපි ඒ ගීතයට සවන් දෙමු. බලායි බිලා ඇදී ස්වර්ණ වර්ණ කරුවක් මිලිසේ ඈතේ පිට දුර ආකාශේ Good day. දරුව හිනෙහි නිදැල්ලේ ප්‍රේමෙන්ම දහවල් මුළුල්ලේ ඒ දරුව හිනෙහි නිදැල්ලේ මගේ ජීවිතේ මල් කැදල්ලේ මගේ පිට අද ජනරන්ජන ගීතුලින් අප වෑයම් කළේ අපේ රටේ බිහි වූ ඊටාම විශිෂ්ට සංගීතඥයෙකු, එවැගේම ජනප්‍රිය සංගීතඥයෙකු වූ චිත්‍රපට සංගීතඥයෙකු හැටියටත් නමක් දිනාගත්ත මොහමඩ් සාලි මාස්ටර්ගේ මතක සටහනක් තැබීම සඳහායි. ජනරන්ජන ගී මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද නිෂ්පාදනය සුරේකා පෙරේරා